අකුසලයන්ගෙන් දුරු වී කුසල් දහම් වඩමින් උතුම් වූ නිර්වාණය කරා ගමන් කරනට ඔබට මඟ පෙන්වනු පිණිස බෞද්ධ නාලිකාව දෛනිකව ඔබ වෙත ගෙන එන ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහන තවත් එක් දේශනාවක් මෙලෙසින් ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ. සදහවතුනි මේ ක්‍රියාත්මක වන්නේ මේ ගතවන්නේ ප්‍රතිවේක්ෂා දේශනා මාලාවේ පස්වන සතිය පස්වන සතියේ තෙවන දිනය තමයි අද දවසේ සුපුරුදු ලෙසින්ම අප සැම කෙරේ මෙත් සිතින් මේ ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවෙන් ඔබව අපව දහමින් පෝෂණය කරන්නට මැදිරියට වැඩම කොට වදාළ පූජ්‍යපාද උරුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේත් ඒ වගේම අද දවසේදී පැවැත්වෙන්නේ මේ වැඩසටහන් මාලාවේ සාකච්ඡාව සාකච්ඡාමය දේශනාව ඉතින් ඒ සඳහා වැඩම කොට වදාළ ප්‍රතිවේක්ෂා වැඩසටහන සමාගාමීව ක්‍රියාත්මක වෙන ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමයේ ගෞරවනීය සාන්දරයන් වහන්සේ නම් කවන කොළොන්නාව අබේසිංහාරාම වාසී පූජ්‍යපාද ඉඳුරුහේනේ ධම්මදේව ගෞරවනීය ස්වාමීන් වහන්සේත් අපි පළමු කොට සාදුනාද නංවා පිළිගනිමු සාදු සාදු සාදු සදහවතුනි අපි පෙර සිහිපත් කළා මේ ගතවන්නේ සත්වේක්ෂා දේශනා මාලාවේ පස්වන සතිය පස්වන සතියේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපව දැනුවත් කරන්නේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව. ඉතින් ඒ පිළිබඳව සිදු කරන ධර්ම සාකච්ඡාවයි අද අප ඔබ වෙත ගෙනෙන්නේ. අද දවසේදී මේ වැඩසටහන සඳහා Tamanගේ සදැහැති දායකත්වය ලබා දෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි ආචාර්ය ජනිත් චතුර වික්‍රමරත්න මහතා සහ රන්දි ජයසිංහ වික්‍රමරත්න මහත්මිය යන පිනැති පිරිස විසින්. එසේනම් අපි ඒ සිහිපත් කිරීමත් සමගින් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට নমස්කාර පූරකව ඇරයුම් කරමු.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 වැඩමවදාල ගෞරවනීය ආශිතුන් වහන්ස සදා බුද්ධ සම්පන්න පින්වත්නි අද දවසේත් අපි හැමදෙනාම මේ සූදානම් වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු උතුම් ධර්මයට අනුව යමින් මේ ජීවිතය සාර්ථක කරගෙන සතර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදහස ඇති කරගෙන තමයි අපි හැම කෙනෙක්ම ධර්ම සාකච්ඡාව සඳහා සූදානම් වෙලා ඉන්නේ. හැමෝම දන්නවා ප්‍රතිවේක්ෂා කියන වැඩසටහන අපි ආරම්භ කරන්නේ අපි හැමෝටම වෙනස් වෙන්න කොයි විදිහට වෙනස් වෙන්නද මේ තියෙන කෙටි කාලය තුළ මේ ජීවිතේ කොයි මොහොතේ නැති වේද කියන්න බෑ. වැරදි විදිහට වෙනස් වෙවි අත්හදා බල බල ඉන්න කාලයක් නැහැ. ඒක වෙනස සිද්ධ විය යුත්තේ නිවැරදිවමයි නිවැරදිම වෙනසට මඟක් කියන සාකච්ඡා කරන වැඩපිළිවෙල තමයි ප්‍රත්‍යක්ෂා වැඩසටහන කියලා කියන්නේ. අපි දිහා නිවැරදිව හැරිලා බලලා Taman දිහා මං කලේ මොකක්ද මං කල යුත්තේ මොකක්ද කියලා හරියට තේරුම් අරගෙන නිවැරදි ආකාරයට වෙනස් වෙන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට ඕනෑ වෙනවා. හොඳයි. දින දෙකක් තිස්සේ අපි සාකච්ඡා කරා ඉන්ද්‍රිය සංවරය පිළිබඳව ඉන්ද්‍රිය සංවරය පිළිබඳව සාකච්ඡා කරා ඉන් පෙර ආතු අපි ප්‍රත්‍යක්ෂා පිළිබඳව සති සති සම්පජාන්නේ පිළිබඳව පංච සීලය පිළිබඳව ඒ වගේම අසුභ භාවනාව පිළිබඳව මූලික වශයෙන් සාකච්ඡා කරා භාවනාවකින් විය යුතු වර්ධනය කරගත යුතු දේ කොහොමද වර්ධනය කරගන්නේ කියලා. දැන් මේ එක්තරා කඩයිමක් තමයි ඉන්දිය සංවරය කියලා කියන්නේ. අපි සාකච්ඡා කරපු කාරණා කෙටියෙන් මතක් කරනවා නම් මොකද අපේ ගෞරවනීය ආශිතුන් වහන්සේගේ දැනගැනීමක් පිණිස මේ සාකච්ඡාවට අවතීර්ණ වීම සඳහා අපි දින දෙකක් තිස්සේ ගත්ත තීරණය. අපි සඳුදා දවසේ ධම්ම තීරණය කරනවා ඉන්දිය සංවරව වාසය කර කිරීම ප්‍රායෝගිකව සිද්ධ කරන්න. ඉන්දිය සංවරව වාසය කරන කර යුතුයම වෙනවා. මොකද අපි සාකච්ඡා කරා ඒක අප්‍රමාදී විහරණය කියලා. ධර්මයේ තියෙන අප්‍රමාදී විහරණයයි ඉන්ද්‍රිය සංවර බව. මොකද අප්‍රමාදී විහරණය කියන්නේ ඉන්ද්‍රිය අසංවර වෙන හැම වාරයකම නිවන ප්‍රමාද වෙනවා. ඇයි? මොකක්ද ඉන්ද්‍රිය අසංවරය කියන්නේ? ඇහෙන් රූපයක් දැක, කනෙන් ශබ්දයක් අසා, නාසයෙන් ගන්ධයක්, දිවෙන් රස, ශරීරයෙන් පහස, මනසින් ධම්ම ආදරය ආදී ධම්ම එතකොට මේ දේවල් ඉදිරියේ අපි ඒවා සුවයි සුන්දරයි ප්‍රියයි මధుරයි කියලා අරගෙන අපේ හිතට දැනෙනවා නම් මේවා තමයි හොඳම තේ මේ ලෝකේ තියෙන මේවා තමයි මේවා තමයි වටිනම දේ කියලා අන්න එහෙම දැනিলা නැවත නැවත සතුටු වෙවි නැවත නැවත සතුටු වෙවි නැවත නැවත සතුටු වෙවි ඒවාෙම යෙදී සිටීමට කියනවා ඉන්ද්‍රිය අසංවරව වාසය කරනවා කියලා. කෙනෙක් හිතයි අපි සාකච්ඡා කරපු කරුණ මම කියන්නේ කෙනෙක් හිතයි මේක මේ විදිහට නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඔවුන් ජීවත් වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳයි නම් ඒ ක්‍රමය හොඳයි නම්. ඒ ක්‍රමයෙන් අවසාන වශයෙන් ලැබෙන්නේ ස්ථීර සැපයක් නම් කමක් නැහැ ජීවත් වුණාට. අනිත් එක අර්ථවත් නම් ඒත් කමක් නැහැ හැම ජීවත් වුණාට. මේක අපිට තේරෙන්න ඕන හොඳටම ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන්නේ මේ පංචකාම සම්පත්තීන් අභියස ගිනි ගොඩවල් වගේ. ගින්දරට මොන හරි දාපුවාම පිච්චෙනවා. පිච්චිච්ච දේ පිළිබඳවක්වත් ඒ තිබ්බ දේ පිළිබඳව ඒක දැන් තියෙන තැනක් පිළිබඳ සටහනක්වත් නැහැ. එහෙම නේද? එතකොට ගිනි ගොඩ පවත්වාගෙන යන ගිනි ගොඩට එක දිගට එක එක දාන්න වෙනවා. ඒ වගේ මේ ඇහැට කොයි තරම්නම් ප්‍රිය රූප මේ වෙනකොට පෙන්වලා තියෙනවද? දැන් ඇද්ද? නේද? පෙන්වන පෙන්වන දැන් ඊයේ හවස ප්‍රිය රූපයක් පෙන්වලා ප්‍රිය ශබ්දයක් අස්වලා සතුටුනා නම් දැන් මේ මොහොතේ මේ පෙන්වපු එකකින්ද සතුට තියෙනවද? දැන් ආයෙ පෙන්වන්න වෙලා. ආයෙ අස්වන්න වෙලා. ආයෙ වින්දනය කරවන්න වෙලා. එහෙනම් ඉවරක් නැතුව මේවා වින්දනය කරවන්න වෙනවා විතරක් නෙවෙයි එතකොට ඒක ඇක්කේ ගිනි ගොඩවල් වගේ කියලා ගිනි ගොඩට දාන දේ දාන දේ පිච්චිලා යනවා වගේ ඇහැට පෙන්වන ප්‍රිය රූප, කනට හස්න ප්‍රිය ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිච්චිලා දැවිලා වගේ යනවා. ආයෙත් තිබ්බ තැනක සලකුණක් නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි මේ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය වල තියෙන්නේ. ඉතින් මේකෙන් ගැලවෙන්න නම් මේ පිළිබඳ තියෙන අතුලාන්ත තණ්හාව අයින් කරගන්නත් ඕනේ. කොහොම නමුත් කමක් නැහැ. ඊටත් වැඩිය කියන්න තියෙන කාරණාව බලන වාරයක් ගානේ කැමැත්තෙන් ආසාවෙන් අහන වාරයක් ගානේ විඳින වාරයක් ගානේ ඒ තියෙන ආසාවන් මොහොතකට සංසිඳනවා ඔව් හොඳයි කියලා අර ඇතුලේ තියෙන ආසාවන් නෙවෙයි අත්‍තරම සංසිඳන්නේ ගිනි ගන්න ගතිය අපහසුකම නැති වෙනවා නමුත් නැවත දැකීමේ ආසාව එන්නෙන්ද එන්නෙන්ද එන්නෙන්ද අඩු වෙනවාද වැඩි වෙනවාද යමක් අපි කැමැත්තෙන් ආදරයෙන් ගිජුකමෙන් තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නෙන් යම් දෙයක් දිහා බලලා සුවයි සුන්දරයි මధుරයි කියලා නැවත නැවත නැවත නැවත බැලීමෙන් ඒවා නැවත දැකීමේ ආසාව එන්නෙන් එන්නෙන් අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා අහුවොත් එන්නෙන් එන්නෙන් වැඩි වෙනවා නැතුව නැතුව බැරි ගතිය වැඩි වෙනවා එතකොට ඒවා කොහොමත් නැති වෙනවා වුණම දැන් මේ ලෝකේ නැති වෙනකොට තද බල වූ දැවීම් තැවීම් පිච්චීම් රත් වීම සහිත තත්යකටපත් වෙනවා ඒතර මේක අපි දැන් මම මේ ප්‍රශ්නේ අහපුවාම මේ ඇත්තන්ගෙන් මම අහපුවාම එහෙම වෙනව නේද කියලා ඔව් කියලා කියනවා. ඇත්ත මේක දැනෙනවද නැද්ද? නේද? අපි කවදාකවත් යමක් දකින්න ඉස්සෙල්ලා කවදාකවත් කෙනෙක්ව අපි සම් පුද්ගලෙක් කියලා දැන් මේ මේ කාලේ වෙනකොට යම් කිසි කෙනෙක්ව නොදක ඉන්න බැරි තත්යකට හිතක්පත් වෙලා තියෙනවා. කවදාකවත් මෙයාව දකින්න ඉස්සෙල්ලා ඒ තැනත්තා හෝ තැනැත්තිය ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් නොදක ඉන්න බැරි මට්ටමකට පත් වෙලා. නේද? දැන් රත් වෙන දැවෙන ස්වභාවයකට පත් වෙලා. ඒක ඇත්තට එහෙම වෙනවද නැද්ද? වෙනවා. එහෙනම් අපි දන්නවද නැද්ද ඒක? දන්නවා. නමුත් වැඩේ නවතිනවද? නෑ. ඒ කියන්නේ අනාගත දුක් අපි සකස් කරගන්නවා. අනාගත දුක් තණ්හාව සකස් කරගන්නවා කියන්නේ දුක් සකස් කරගන්නවා. මේක නවත්වා ගැනීමේ වැඩපිළිවෙල නෑ. ඉතින් ඔන්න ඔය தත්වයෙන් අත මෙදෙන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් පිළිබඳ සාකච්ඡා කරමින් ඉන්න අතර වාරය තමයි අපි මේ ධර්ම සාකච්ඡාව පවත්වන්නේ. ඉතින් අපි ওই වගේ බොහෝ දේවල් ඊයේ පෙරේද දවසේ සාකච්ඡා කරා. දැන් අද අපි බලන්න ඕනේ මේ ඉන්ද්‍රිය අසංවරව වාසය කරන එකට හේතු සහගතව දෙක වෙන්නේ. ඒක හේතු ඇතුව සිද්ධ වෙන දෙයක්ද? නැතුව හේතු නැතුව සිද්ධ වෙන දෙයක්ද? යම් කිසි කෙනෙකුට ඉන්ද්‍රිය සංවරව වාසය කරන්න ඕනේ කියලා සිතුවිල්ලක් එන්න ඕනේ. ඇත්තටම ඇපියට ඇහැරු ඇහැට ප්‍රිය රූපයක් දැක්කහම හරියට නිකන් දැකලා හිත සතුට වෙන්න පටන් ගන්නවා. මේකේ තේරුම ඇස් පියාගෙන ඉන්න කියන එකද? කන් වහගෙන ඉන්න කියන එකද? නෑ. ඒ කියන්නේ මේ ළඟ තියෙනව ආශ්‍රය කරන්න එපා කියන එකද? නෑ. ඇත්ත දැනගෙන වාසය කරන්න කියන එකයි. මේ හැමදේම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන්ගෙන් යුක්තයි මේවා කවදාකවත් මට ස්ථිර පිළිසරණක් ලබා දෙන දේවල් නෙවෙයි කියන එක දැනගෙන වාසය කරන්න කියන එකයි ඒකත් එක්ක ඒක අපි කතා කරා ඒක ඕලාරිකයි ඒක පටිසම්පන්නයි ඒක සංකතයි මේ විදිහට හැඟීමක් උපදවාගෙන වාසය කිරීමයි කියලා අපි ඊයේ පෙර දවස් දෙක තුනේ සාකච්ඡා කරේ හැඟීම් උපදවා ගන්න විදිහ. ඉතින් මේ අද දවසේ මූලිකව සාකච්ඡාවට ගන්නේ මේ ඉන්ද්‍රිය අසංවර වීම කෙනෙක්ගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට හැමදේම හේතුවක් අනුව සිද්ධ වෙන්නේ. හේතු නැතුව මොකුත් සිද්ධ වෙන්නේ නැහැ. හැමදේම හේතුවක් අනුව සිද්ධ වෙන්නේ. මම අහනවා මේ පින්නන්ත අයගෙන් ඇත්තට මගේ හිත ඉන්ද්‍රිය සංවරය පිළිබඳ සංඥා උපද්දවන්නේ නැහැනේ. සාමාන්‍ය ජීවිතයේදී කියලා කෙනෙක් කල්පනා කරා. බුදුහාමුදුරු දේශනා කරලා තියෙන විදිහට නම් ඉන්ද්‍රිය සංවරය පිළිබඳ සංඥා උපද්දවන්න ඕනේ ඒ ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට ඇලෙන වෙලාවෙම මේ හිතම කියන්න ඕන මට මේක සංවර කරගන්න ඕන මේක ඔහොම ඇලෙන්න ගියොත් එහෙම අර අපි ඊයේ පෙරේද කතා කරා වගේ බිලි කොක්කේ ඇමිනවා වාගේ කියලා. එනේ පණු කෑල්ල දැක්කම ආලුවා බිලි කොක්කේ ඇමිනෙනවා. ඇමිනාට පස්සේ කාට ඕන හැටියටද වැඩ? දැන් මාළුවට ඕන හැටියටද බිලි කොක්කට ඕන හැටියටද? බිලි කොක්කට ඕන හැටියටයි වැඩ. නේද? අන්න ඒ වගේ තමයි. අපි යම් දෙයක ඇලුනට පස්සේ අපිට ඕන හැටියට ඒ වැඩ කාට ඕන හැටියටද? ඒ ඇලිච්ච දෙයට ඕන හැටියටයි වැඩ. තමන්ව සම්පූර්ණ පාලනයට අරගෙන. ඉතින් ඒ වගේ தත්වයකටපත් වෙනවා නේද මාව මට නැතුව බැරි යනවා නේද ඊට පස්සේ මම යාචකයෙක් වගේ ජීවත් වෙන්න වෙනවා නේද කියලා සංඥා මාත්‍රයක්වත් හුඟක් වෙලාවට බෞද්ධ වුණාට එන්නේ එන්නේ නැහැ. නිවන් දකින්න අයක එන්න ඕනේ. මම අහනවා එවැනි සිතුවිලි එන අය මේ ධර්මයේ තුල නැද්ද? මේ බුද්ධ ශාසනය තුල නැද්ද? ලංකාවේ නැද්ද? ඉන්නවා. ඒ අය ඒ එන විදිහට හේතු සකස් කරගෙන. ඉතින් හේතුව ගැන මේ සාකච්ඡා කරන්න හදන්නේ. අනිවාර්යයෙන්ම මේකට කාරණේ කාරණාවට අපේ මානසිකාරය සකස් නොවෙන්න මානසිකාරය ඒ විදිහට සකස් වෙලා නැහැ. මේ භයානක தত্ত্বය මේ නිවනට බාධා වෙන தত্ত্বය හඳුනාගන්න මානසිකාරය සකස් වෙලා නැහැ. ඉතින් අපි මේ පිළිබඳවයි පළවෙනිම සාකච්ඡාවට ගන්න එක. මොකක්ද හේතුව? මොකක්ද හේතුව? ඉන්ද්‍රිය අසංවර වෙන්න මොකක්ද හේතුව කියලා. ඉතින් අපි ධර්ම සාකච්ඡාව ඇත්තටම පවත්වන්නේ ත්‍රිපිටකය ආශ්‍රිතව හෝ යම් මූලාශ්‍රයන් වල මේ පිළිබඳ තියෙන කාරණා පිළිබඳව දැන ගැනීම සඳහා තමයි මූලික වශයෙන් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් මේ ස්ථානයට වැඩම වැඩම කරගන්නේ ඒ පිළිබඳව එකතු වෙලා සාකච්ඡා කිරීම සඳහා. මේකිට අද දවසේ අපිට අපිත් එක්ක සමීප වෙන්නේ අපේ ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමය මේ අත දන්නවා සත්‍යේක්ෂා වැඩසටහනත් එක්ක බෞද්ධයන්ගේ එකමුතුවක් විදිහට ප්‍රතිපත්තිකාමී බෞද්ධයන්ගේ එකමුතුවක් විදිහට ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමය කියලා වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙලට සම්බන්ධ වෙලා ඉන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තමයි මේ ස්ථානයේ මේ සත්‍යේක්ෂා වැඩසටහනට සම්බන්ධ වෙන්නේ බොහෝ වෙලාවට. ඉතින් අද දවසේ ඉඳුරු හේනේ ධම්මදේව ගෞරවනීය ආශිතුන් වහන්සේ තමයි සම්බන්ධ වෙලා ඉන්නේ කලින් අපේ දරුවා මතක් කරා වගේ ඉතින් අපි උන්වහන්සේගේ අදහස විමසමු මේ වෙලාවේ මේ හේතුන් මොනවද? ඉන්ද්‍රිය අසංවර වෙනවා නම් අපේ సంతානය තුළ අපි ඉන්ද්‍රිය අසංවර වාසය කිරීම පිළිබඳව යම් හේතුන් තියනවාද සූත්‍ර පිටකයේ ආශ්‍රයෙන් හෝ යම් මූලාශ්‍රවල කියන කාරණා පිළිබඳව මූලික වශයෙන්ම පොඩි සායනාසයෙන් අපි විමසා බලමු. පූජනීය වන්දනීය අතිගෞරවනීය උඩුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බෙර කාරුණික පින්වත්නි මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම සංකත එහෙම නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් තමයි මේ ලෝකයේ තියෙන්නේ. අපි ඒවා සංස්කාර විදිහට දක්වනවා. සෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාවන් තුළදී අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මතක් කළ පරිදි හේතු ප්‍රත්‍යයෙන් හට ගැනී හට ගැනීමෙන් තමයි මේ ලෝකේ සෑම දෙයක්ම පවතින්නේ. එතකොට අපි අද මාතෘකාව වෙන්නේ ඉන්ද්‍රිය අසංවරය සඳහා හේතු වෙන කාරණාවන් මොනවාද කියන බව සාකච්ඡා කිරීමයි. පින්වත්නි අංගුත්තර නිකායේ දසක නිපාතයේ යමක වර්ගයේ තියෙනවා තණ්හා කියලා සූත්‍රයක්. මේ සූත්‍රය අපිට ඉන්ද්‍රිය අසංවරයට හේතු වෙන කාරණාවන් පිළිබඳව විග්‍රහයක් සිද්ධ කරනවා. එතෙන්දී බුදුජානන් වහන්සේ දක්වනවා අසත්පුරුෂයන්ගේ ආශ්‍රය හේතු කොටගෙන අසත් ධර්මය සම්පූර්ණ වෙනවා. එතකොට ඔයත්ව අහලා තියෙනවා, දැකලා තියෙනවා, ඔයත්ව දන්නවා ධර්ම දේශනා වලින් ශ්‍රවණය කරලා අසත්පුරුෂයන් යනු කවුරුන්ද කියලා. එතකොට යම් කෙනෙක් අසත්පුරුෂයන් ආශ්‍රය කරනවා නම් ඔවුන් තුල ඒකාන්තයෙන්ම අසත් ධර්මය සම්පූර්ණ වෙනවාමයි. මොකද ඔවුන් ආශ්‍රය කිරීම තුලින් ඔවුන් තුළ තිබෙන්නා වූ ඒ ආකල්ප ඒ වගේම ඔවුන් තුළ තිබෙන්නා වූ ඒ හැසිරීම් රටාවන් අපේ කාලයක් තිස්සේ අසුර කිරීම තුළින් අපිටත් ඒවා નિરાයාසයෙන්ම ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතෙන් දේශනා කරනවා අසත්පුරුෂ ආශ්‍රය නිසා අසත් ධර්මය සම්පූර්ණ වෙනවා. එතකොට අසත් ධර්මය නිසා බුදුචානන් වහන්සේ දේශනා කරනවා දහමට ඇති ලැබියාව එහෙම නැත්නම් දහමට තිබෙන බැඳීම නැති වෙනවා. දහම කෙරෙහි ගෞරවය, දහම කෙරෙහි සත්කාර සම්මාන කිරීම නැති වෙනවා. අසත් ධර්මයේ තුලින්. ඊට පස්සේ බුදුජානක වහන්සේ දේශනා කරනවා අයෝනිසෝ මනසිකාරය ඇති වෙනවා ඒ දහමට නොබැඳීම හේතුවෙන්. අයෝනිසෝ මනසිකාර්ය තුලින් ඇති වෙනවා බුදුජානම් වහන්සේ දේශනා කරන ඉතාමත් පැහැදිලිවම සතිමත් භාවයෙන් තොරවීම සතිය නැමැති නැතිවීම තුලින් අන්න පුද්ගලයා තුල ඉන්ද්‍රිය අසංවරය ඇති වෙනවා කියලා බුදුජානම් වහන්සේ දේශනා කළා. ඒ නිසා ඉන්ද්‍රියේ අසංවරතාවයට බුදුජානම් වහන්සේ මේ දේශනා කරපු හේතුන් පිළිබඳව අපි කල්පනා කරන්නට ඕනි අපේ පින්වත්නි. ඉන්ද්‍රිය අසංවරතාවයේ ඇතිවෙන සෑම අවස්ථාවකම උන්වහන්සේ අපට දේශනා කරන්නේ මුලින්ම ඒ පිළිබඳව සිහියෙන් දකින්න ඕනි කියලා. එතකොට මේ පින්වත් හැමදෙනාම කල්පනා කරන්න ඕනි පළවෙනි කාරණාව තමයි ඉන්ද්‍රිය අසංවරයට හේතු වෙන්නේ මෙන්න මේ කාරණා. ඒ කාරණාවන් හේතු වීම තුලින් ඉන්ද්‍රිය සංවරය නැති වෙනවද? ඒ තුළින් අපිට අපේ ඉදිරි ගමන නිවන් මාර්ගයේ වසාලෙන කාරණාවක් බවට පත් වෙනවා. එනිසා ඉන්ද්‍රිය අසංවරය තුළින් බුදුජානක වහන්සේ දේශනා කරන එක තවත් ඉදිරියට යමින් ත්‍රිවිධ දුෂ්චරිතයන් ඇති වෙනවා. ඒ ත්‍රිවිධ දුෂ්චරිතයන් ඇතිවීම තුළින් ඊළඟට බුදුජානක වහන්සේ දේශනා කරනවා තණ්හාව, භව තණ්හාව ඇති වෙනවා අවිද්‍යාව හේතු කොටගෙන. ඒ නිසා මේ ඇත්තට පැහැදිලි වෙන්නට ඇති මේ ඉන්දිය අසංවරයට හේතු වෙන කාරණාවන් පිළිබඳව. ඉතින් මේ අවස්ථාවේදී ඒ කාරණාවන් මතක් කරමින් අපේ අපේ අතිගෞරවනීය ස්වාමින් වහන්සේට අවස්ථාව ලබා දෙනවා ඉදිරි වැඩ කටයුතු සිද්ධ කිරීම සඳහා. දැන් අපි මේ කියපු කාරණා ටික පිළිබඳව බලන්න සිහි නුවණ සතිමත් භාවය එතකොට සිහිනුවන නැති වෙනවා සති සම්පජාන්නේ නැති වෙනවා අපි සති සම්පජාන්නේ පිළිබඳව පෙර ප්‍රත්‍යක්ෂවර්තනදී කොහොමද සතිමත් භාවය වර්ධනය කරගන්නේ කියලා සති සම්පජාන්නේ වර්ධනය කරගන්නේ කියලා කතා කරා. එතකොට දැන් මේ ආසන්නම කාරණාව වෙලා තියෙන්නේ මේක නැති වෙන්න ආ කියන්නේ ඉන්ද්‍රිය අසංවර වෙන්න සිහිය නැතිකම. ඒ පිළිබඳ නුවණ නැතිකම. සිහි නුවණ දෙක නැතිකම. එතකොට මේ එක්කෙදී අපි මේ යෝනිසෝ මනසිකාරය කියන කාරණාව කොච්චර වැදගත්ද කියලා යෝනිසෝ මනසිකාරය පිළිබඳව වෙනමම සතියක සම්පූර්ණයෙන් අපි සාකච්ඡා කළ යුතු වෙනවා එහෙමනම් යෝනිසෝ මනසිකාරය කියන එක සකස් කරගන්නේ කොහොමද කියලා. නමුත් අපි සති සම්පජානනය ගැන කතා කරන වෙලාවේ සඳහන් වුණා මේ මේ කාරණාව පිළිබඳවත්. මේ හැම දෙයක්ම මුල් වෙන කාරණාව විදිහට මේ කාරණා කීපෙදී තියෙන්නේ අසත්පුරුෂ ආශ්‍රය. එතකොට අපි කල්පනා කරන්න වෙනවා මේ ජීවිතයේ කම්සප්ප පිළිබඳව යම්කිසි කෙනෙක් අනවශ්‍ය විදිහට වර්ණනා කරමින් මේකෙන් අත මිදීම පිළිබඳව කම්සප්පයන්ගෙන් මේ තියෙන අනර්ථකාරී වැඩපිළිවෙලෙන් අත මිදීම පිළිබඳව උත්සාහ කරන කෙනෙකුට බාධා කරනවා නම් එයා සත්පුරුෂයෙක් වෙන්නේ නැහැ. හැම වෙලෙම ඒ අසත්පුරුෂයා දැන් මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ අකුසලය මොහොතකටවත් අන්දනවා දාලා නැහැ. අන්දනවා දාලා නැති මේ අකුසලය මොහොතකටවත්. ඒක නමුත් අපිට අපි ළඟ ඉන්න සමහර අය මේ පාපයේද වෙන්න අපිව ඒක ප්‍රාණඝාත දත්තාදාන කාමිත්‍යාචාර වලට පෙළඹුවේ නැති වුණාට කුසලයට අපි අනේක වළක්වන ගතියකුත් තියෙනවා කුසලයට පොළඹවන්නේ නැති ගතියකුත් තියෙනා ඉන්නවා. එතකොට ඒ කට්ටියගේ ආශ්‍රය හැම වෙලේම අපිව අර සසර ජීවිතේට ඇදි ඇදි ඇදි ඇදි යන්න හේතු වෙන කාරණා තණ්හා වැඩි වෙන කාරණා දෘෂ්ටි වැඩි වෙන කාරණා වලටපත් වෙනවා. ඉතින් ඒකින්ද ඒ සද්ධර්මය ශ්‍රවණය වෙන්නේ නැහැ අසත්පුරුෂය ආශ්‍රය කරද්දී. දවසකට වැඩිපුර කාලයක් සද්ධර්මය ශ්‍රවණය වෙන්නේ නැහැ. ඉතින් ඒතකොට ඇත්ත දකින්නේ නැහැ. ඒකින්ද ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල උපයාස අපයා ගන්න ඕන දැන් අපි හේතුව දන්නවා එහෙනම්. ඒ හේතු නැති කරගන්නකොට අපිට ඉන්ද්‍රිය සංවර වාසය කරන්න අවස්ථාව ලැබෙයි ඒක බොහොම වටිනම කාරණාවක් තමයි කවදා හරි නිවන් දකින්න ඕන නම් ඉන්ද්‍රිය සංවරය නැතුව නම් බෑ. ඒතර ඉන්ද්‍රිය අසංවර වෙනවා කියන්නේ ඒකත් එක්ක ත්‍රිවිධ දුස්චරිතයන් ඇති වෙනවාමයි. එතනින් එහාට ප්‍රාණඝාත, දත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, පිසුනාවාද, පරසාවාද, සම්ප්‍රප්පලාප ඇති වෙන එක නවත්තර ගන්න බෑ. ඉතින් ඒකෙන්ද මේක කොතනින් හරි පටන් ගන්න ඕන සසර දැන් කොච්චර කාලයක්ද කියලා අපිට තේරෙයි. ඉතින් ඊළඟට අපි අවධානය යොමු කරමු මේ කියන කාරණාවත් එක්ක අපිට හිතේ එකපාරට මේක ප්‍රායෝගික නැද්ද? ප්‍රායෝගික ජීවිතේ මේක කරගෙන යන්න අපහසුද? ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන අපි ගෙවන ජීවිතය ඉදිරියට අරගෙන යන්න අපි කරන වැඩ ඔක්කොම කරන ගමන් ඇත්තටම මේකට ඕන කරන්නේ කාලයද නැත්නම් සිහියද කාලය නෙවෙයි සිහියයි ඕන කරන්නේ. මේකට අපි වෙන් වෙන් වශයෙන් කාලයක් යොදන්න යොදන්න අපිට අපි හැම වෙලෙම කියන ධර්මය තුල හැසිරෙන්න කාලය නැහැ කියලා. ඒතකොට ධර්මය තුල හැසිරෙන්න කාලය නෙවෙයි අවශ්‍ය කරන්නේ ධර්මය තුල හැසිරෙන්න සිහියයි ඕනේ කරන්නේ. සිහිය වර්ධනය කරගන්නේ අමසේ කාලය විඩංගු කරන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙනම් මේක මේකේ තියෙන ප්‍රායෝගික தත්ත්වය පිළිබඳව අපි සාකච්ඡා කරොත් යම් හේකින් අපිට සාමාන්‍ය ජීවිතයේදී මේ පිළිබඳ සිතුවිලි නැగిලා එන විදිහට මේක සකස් කර ගැනීම තමයි සකස් කර ගැනීම තමයි අවශ්‍ය කරන්නේ. එතකොට අපිට මේක අපිට ඇති වෙන සිතුවිලි වල වෙනසක් අපිට යම් දේ අපිට මේ ජීවිතය පිළිබඳ ඇති වෙන සංඥා ජීවිතය ගෙවනකොට ඒ ජීවිතය පිළිබඳ ඇති වෙන දැක්මේ වෙනසක් ඇති කර ගැනීම තමයි හරියටම මෙතෙන්දී සිද්ධ වෙන්නේ. මේකට උදාහරණයක් විදිහට කියනවා නම් අර හොරෙක් කෙනකොට හොරා ආවා කියලා දැනගත්තොත් හානි වෙන්නේ නැහැ. නේද? අපි හිතනවා යම් කිසි පුද්ගලයෙක් ගෙදෙට්ට එනවා. ගෙදෙට්ට ඇවිල්ලා අර ඉස්සර කරන්නේ එහෙම නික ගම් වලට ඇවිල්ලා හරි මහන්සි කියලා වතුර එකක් ඉල්ලනවා. එතකොට අපේ අහිංසක ගම්වල මොකද කරන්නේ? වතුර එකක් ගේන්න යනකොට එතන ඉස්සරහා තියෙන මොන හරි අරන් යනවා. එතකොට මේ ඇවිල්ලා තියෙන හොරෙක් කියලා දැනගත්තොත් මේ අම්මා කවදාකවත් යන්නේ නැහැ. ඒ වගේ මගේ හිතේ තියෙන කුසලය පැහැරගන්න එන හොරා. පින්නනේ අපි සහනෙන් ඉන්නවා. කුසල සිත තරම් වටින දෙයක් මේ ලෝකේ ඇත්තෙම නැහැ. ඉතින් මේ සිත මේ කුසලය පැහැරගන්න එන හොරෙක් වගේ තමයි මේ ඇහැ කනාසේ දිව ශරීරය පිනවමින් අපිට පේන දැනෙන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී. එතකොට මේකේ ආය ආය මම මතක් කරන්නේ මේ අවස්ථාවේදී මේක මට ඉදිරියේ හානිය පිණිස ඉදිරියේ අසහනය පිණිස හේතු වෙනවා කියන සිහිය තියෙන්න ඕනේ. ඒ සිහිය තියාගන්න ඒක නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර අපේ මානසිකාරය හදාගන්න ඕනේ. හරිද? එතකොට gedara ජීවිතෙන් අයින් වෙන්න වෙනවද? නෑ. යුතුයකම් වලින් අයින් වෙන්න වෙනවද? නෑ. කාර්යක්ෂමභාවය නැති වෙනවද මනසේගේ? නෑ. එකම දේ තියෙන්නේ ඒ තැනත්තාට ඇත්ත තේරෙනවා දැවෙන පිච්චෙන ගතිය නැති වෙනවා. ඉතින් මේක ප්‍රායෝගික කරගන්න මොකද කරන්න ඕන? නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර අපි හදාගන්න ඕනේ මේ කියන සිහිය උපදින විදිහට. හරිද? ඒ මොකද ඒක ආශ්‍රය කරලා තියෙන්න ඕනේ. හරියටම ඒ තැනේදී ඒක මතක් වෙන විදිහට මානසිකාරය හදාගත්තාම ඒක තමයි යෝනිසෝ මානසිකාරය බවට පත් වෙන්නේ. ඒක තමයි සිහිය බවට පත් වෙන්නේ. එහෙම පත් කරගන්න තුරු කවදාකවත් නිවන් දකින්නේ නැහැ. ඕක කරගෙන ජීවත් වෙන්න පුළුවන්. සියලු ප්‍රායෝගික වැඩපිළිවෙලත් එක්ක, සියලු gedara dore වැඩපිළිවෙලත් එක්ක සිහියෙන් වාසය කරන්න වෙනවා. ඉතින් එහෙම නැත්තම් ප්‍රශ්නයක් නැහැ හිටියට තියෙනවා. දුක් සසර දුක් බොහෝ බොහෝ විඳින්න වෙනවා. සසර බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ පිළිබඳව අපි දැඩි අවධානයක් යොමු කරන්න හැම නිමේෂයකම මේ වැනි සිහියක් උපදින විදිහට මානසිකාර්ය සකස් කරගෙන මේ පිළිබඳව කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. සති සති සම්පජාන්යෙන් යුක්තව කටයුතු කිරීම පිළිබඳව වගේම අපි ඊළඟට තවදුරටත් අපේ පොඩි සායනහන්සේට මේ මේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳ කිය යුතුව තියෙන්නේ මොනවද කියලා අපි විමසා බලමු. අවසරයි ස්වාමීන් වහන්සේ. අපේ ජීවිතය තුළ මේ බුදුජානක මහන්සේගේ ධහම තියෙන්නෙම අපිට ප්‍රායෝගික වශයෙන් පුරුදු පුහුණු කරන්න. ඒ ප්‍රායෝගික වශයෙන් පුරුදු පුහුණු කිරීමේදී අපේ පින්වත්නි අපිට ඉන්ද්‍රිය සංවරය තුලින්ම තමයි අපේ මේ ගමන යන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාවනා කියන සූත්‍රය තුළින් අපිට වැදගත්ව බුදුජානම් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව ප්‍රායෝගිකව කොහොමද කරන්න ඕනි කියලා අපිට මනාව දේශනා කරලා තියෙනවා. එතකොට යම් කෙනෙක් රූපයක් දිහා බලලා ඒ රූපය පිළිබඳව ඇතිවෙන්නා වූ මානසිකාරය පිළිබඳව එයා සිහිනුවණින් දකිනවා. දැන් යම් කෙනෙක් රූපය දිහා බලලා එයාට රූපය දිහා බැලුවාන් පස්සේ රාගය උපදිනවද? එහෙම නැත්නම් ද්වේෂය උපදිනවද? රාගය සහ ද්වේෂය කියන මේ දෙකම උපදිනවද? මෙයා ඒ පිළිබඳව නුවණින් මෙනෙහි කරනවා. ඒ රාග සහිත ද්වේෂ සහිත ඒ වගේම එහෙම රූපය දිහා බැලුවාම Tamanට සිහිය තෙන්න ඕනි මෙන්න මෙහෙම කාරණාවක් මට ඒ රූපයේ කෙරෙහි රාගය ඇති උනේ රාගයේ රූපයේ තිබෙච්ච නිසා නෙමෙයි. ද්වේෂයේ රූපය තුළ තිබෙච්ච නිසා නෙමෙයි. බුදුජානක වහන්සේ දේශනා කරන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ පුරුෂයාගේ එහෙම නැත්නම් සත්වයාගේ සංකල්පයම තමයි රාගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් අපි නුවණින් මෙනෙහි කරන්න ඕනි ඒ රූපය ඇති වෙන්න හේතුව පිළිබඳව. ඒ රූපය කෙරෙහි රාගය ඇති වුණ ඇති වෙන්න හේතුව පිළිබඳව. එතකොට කල්පනාවට එන්න ඕනේ සිහියට ප්‍රායෝගික වශයෙන් මේක එදිනදා ජීවිතයේදී මට මේ රාගය ඇති වුණා මේ රූපය කෙරෙහි ද්වේෂය ඇති වුණා මේක පටිච්ච සමුප්පන්නයි මෙය ඕලාරිකයි මේ තුල හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දෙයක් නිසා තමයි මට මේ රාගය මේ ද්වේෂය මේ දේ ඇති වුණේ කියලා අපි සිහි නුවණින් දකින්න ඕනේ. එතකොට අපිට ඒක ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. දැන් ගමන අභ්‍යමනක් යනකොට වුණත් පාරට බැස්සහම වුණත් අපිට මේක ප්‍රායෝගිකව පුහුණු පුරුදු පුහුණු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඇතිවෙච්ච රාගය, දේශය නැති වෙන්න හේතුවක් වෙනවා. මේක පටිච්චසම්පන්නයි කියලා මෙනෙහි කිරීම කියන එක. එහෙමයි. එහෙම රාගසිතක් ආවට පස්සේ යා ඒ වෙලාවෙම මූලයේ පිළිබඳව හිතලා ඒ සිතුවිල්ල පිළිබඳව හිතලා එයා ඒ රාගය නැති කරන්න අවශ්‍ය කරන ඒ ප්‍රතිපාදන සකස් කරගatiya යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ඇසෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳ ඇහුවත්, එවාදී වශයෙන් ගත්තාම ගන්ධ රස ස්පර්ශ, ඔයාදී ධම්ම ආදී වශයෙන් අපිට ඇතිවෙනා වූ ඒ ක්ලේශයන් පිළිබඳව අපි නුවණින් මෙහි කරන්න ඕන කියලා බුදුජානම් වහන්සේ දේශනා කළා. එනිසා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තුල ඊටමත් වැදගත් ආකාරයෙන් විස්තර අපිට දක්වනවා උපමා මගින් මම හිතනවා අපි කොයි කාටත් ඊටමත් වැදගත් වෙයි අපේ ඉන්ද්‍රිය සංවරය පවත්වාගත යුතු ආකාරය පිළිබඳව අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඒ පිළිබඳව මම හිතන්නේ ඒක ඒක මේ පටිච්චසමුප්පන්නයි ඕලාරිකයි කියලා තියෙන මෙනෙහි කළ යුතු කාලය පිළිබඳව ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා මම මේකේ මනාපයක් කමනාපයක් ඉපදුනහම ඒ මනාපය අමනාපය කොයිතරම්නම් ඉක්මනට අයින් කරගන්න ඕනද කියලා. එහෙම. එහෙම නේද? එහෙම. ඇයි ඒක අයින් කරගත යුතු වෙන්නේ මේ මනාපය අමනාපය කියන එක මේ හරිය නිකන් කුණු ගොඩකට කුණු එකතු කරන වෙනවා වගේ, සරව ගොඩකට සරව එකතු වෙනවා වගේ හරිම මේ වේගයෙන් වර්ධනය වෙන දේවල්. අපි ඒක ප්‍රායෝගිකව දන්නවනේ. එහෙම නේද? ඒ කියන්නේ අපි දන්නවා ප්‍රායෝගිකව මේක තියාගත යුතු දෙයක් නෙවෙයි. කුණු ගොඩක් තිබ්බොත් එතනට කුණු එකතු වෙනවා. හරියට ඒක අපි කිව්වොත් මේ කාලේට ගැලපෙන විදිහට හරියට පිළිකා ශෛලයක් වගේ. අපි කොච්චර බය වෙන්න ඕනද පිළිකා ශෛලයක් ඇති වුණොත් අපිට දැනගත්ත ගමන් යන්තම් පුංචි පිළිකාසාරියක් තියෙනවා කියලා කොහරි අපි ඉතින් ඔක්කොම සාජකාර ටික නවත්තලා මේ සාජකර්මී කරගන්න යනවා. ඒ වගේ තමයි මේ මරණාසන්න මොහොතේදී දැඩි ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුවක් වෙනවා මේ මනාප අපිට රූප දැකලා, ශබ්ද ඇහිලා මේ මනාපමනාප ඉදදීම දැඩි ප්‍රශ්නයක් වෙනවා. ඉතින් අර ඔතන පටිච්චසම්පදය කියන්නේ දැන් අපිට මේ කියපු කාරණාවේ ජීවිතේට කර කරගන්න ඕන ලොකු කාරණාවක් තියෙනවා එකතු කරගන්න ඕනේ හැම වෙලේම. මට දුකක් ඇති වෙනවා නම් මට ගැටීමක් ඇති වෙනවා නම් මට මනහපයක් ඇති වෙනවා නම් අපි කියනවා නේද මේ අහවලා හින්දා මේක උනේ දැන් මොකක්ද අමනාපය ඇති වෙනකොට ගැටීම් ඇති වෙනකොට අහවලාගේ නරක වැඩ හින්දා තමයි මේක මට වෙලා දෙන්නේ කියන අපි මගේ ලොකු පුතා හින්දා තමයි මම දුකෙන් ඉන්නේ කියනවා සමහර අම්මලා කියනවා අනිත් ඒවා නම් ඔක්කොම හොඳයි අහවලා තාම පිළිවෙලක් වෙලා නැහැ අහවලා හරිම නපුරුයි අහවලාගේ නරක වැඩ තියෙනවා ඒකින්ද මම දුකෙන් ඉන්නේ කියනවා ඒ කියන්නේ කෙලින්ම කියන්නේ මොකක්ද බාහිර වස්තුවක් හින්දා තමයි මම දුකෙන් ඉන්නේ කියලා. අහවලා හින්දා තමයි මම සැපෙන් ඉන්නේ කියලාත් කියනවා. ඒ කියන්නේ අහවලාගේ දැකීම, අහවලාගේ ඇසීම තමයි මට සතුට උපද්දවන්නේ කියලා. දරුවෝ ගැන එහෙම අපි හිතනවා. මේ දරුවෝ තමයි මට සැප උපද්දවන්නේ කියලා. දැන් පොඩි සයන්හන්සේගේ මේ විග්‍රහයත් එක්ක අපි තේරුම් ගන්න ඕනේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ පුරුෂයාගේ කාමය ඒක සංකල්පයක්. එයාගේ තුල හේතු නිසා සකස් වෙන එක. මගේ ප්‍රශ්නයක් ඒක. නේද? නැත්තම් ඒක මගේ ප්‍රශ්නේ කියන එක තේරෙන්නේ අපි හිතමු ඔන්න තරුණ දරුවෙක් හිතාගෙන ඉන්නවා මට මේවා හොඳට මතක තියාගන්න ඕන කාරණා අපේ ජීවිතේට තරුණ පිරිමි ළමයෙක් හිතනවා මට බයිසිකලයක් තිබ්බොත් තමයි සන්තෝෂෙම ඉන්න පුළුවන් කියලා. එයා බයිසිකලයක් හොයනකම් බයිසිකලයක් ගන්නකම් බයිසිකල අන්තිමට බයිසිකලයක් හොයනකම් තෝරනකම් ගෙදෙට්ට ගේනකම් ගෙදෙට්ට ගෙනලා පදිනකම් දවස් කීපයක් යනකම් මේක හින්දා ලොකු සන්තෝෂයකින් එයා හිතනවා වැඩි වෙලාවක්වත් ඒක ගන්න බැරි වුණොත්. එයා හැමදාම දුකින් නේද? සමහර අය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ කියලා හිතලා එකතු කරගන්න බැරි වෙච්ච දේවල් හින්දා පුදුමාකාර දුකකින් ඉන්නවා. හැබැයි අපි නිකන්වත් හිතන්නේ මේ බයිසිකලේ අරගෙන ටික දවසක් යනකොට මොකද වෙන්නේ? බයිසිකලය සන්තෝෂයේ උපදවන වස්තුවක් නම් නිබඳව බයිසිකලය තමන්ගේ ළඟේ තියෙද්දී ළඟ තියෙද්දී සන්තෝෂයෙන් තියෙන්න ඕනද නැද්ද? මේ දුකක් වෙනකොට ඉස්සෙල්ලා බයිසිකල දිහා බලන්න ඕනේ. ටික දවසක් ගියාට පස්සේ මොකද වෙන්නේ? බයිසිකලේ තියෙනවා සන්තෝෂේ නැහැ. අමාරුවෙන් හදාගන්න ගියක් නැත්තම් වැඩක්ම නැහැ කියලා හිතාන් හිටිය අන්තිමට ගේ තියෙනවා සන්තෝෂේ නැහැ. දරුවෝ නැත්තම් හරියන්නේම නැහැ කියලා හිතාන් හිටිය අන්තිමට දරුවෝ ඉන්නවා සන්තෝෂේ නැහැ. හැමදේම එහෙමද නැද්ද? එහෙනම් ඒ වස්තු නෙවෙයි මේ අතුලාන්ත ප්‍රීතිය උපදවන්නේ තමන්ගේ මානසිකාරයේ තියෙන හේතු නිසා සකස් වෙන තමන්ගේ ඇතුලේ තියෙන වැඩ පිළිවෙලක් මිසක් ආ මේ බාහිර වස්තු නෙවෙයි කියන එකයි මේ මතක් කරේ. හරි. එතකොට මේ මතක් කරේ පැහැදිලිවම බාහිර වස්තු නෙවෙයි අතුලාන්තයේ තියෙන ගැටලුවක් තමයි තියෙන්නේ කියලා. ඉතින් ඒ ඒ චුට්ට අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් නේද? මේ මනාපය අමනාපය උපදිද්දී මේ වස්තුන් කෙරෙහි ඉතින් ඒ චුට්ට උපදිය යුතු ආකාරය අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ ඒකට කාලයක් දීලා තිනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ කාලයක් දීලා තියෙනවා. ඒක දිග කාලයක්ද? ඒක බොහොම බොහොම කෙටි කාලයක් ඇතුළත මේ දේ සිද්ධ වෙන්න ඕන කියලා. එතෙන් තමයි මම හිතන්නේ අපිට ප්‍රායෝගිකද නැද්ද කියන ප්‍රශ්නේ එන්නේ නේද? එහෙමයි. අර අපේ ස්වාමීන් වහන්සේ උපමා මගින් මේ කාලය දැක්වුවා නම් හොඳයි කියලා මට හිතෙනවා. උපමා ටික පුළුවන්. උපමා ටික කියන්නේ අපි එකක් දෙකක් සාකච්ඡා කරන මේ සාකච්ඡාව වෙන මේ ඇහෙන් රූපයක් දැකලා මනාපයක් අමනාපයක් ඇති වුනහම ඒ රූපය පිළිබඳ තියෙන මනාපය අමනාපය ඔය විදිහට මේක හේතු හින්දා සිද්ධ වෙනවා කියලා අයින් කරගන්න ඕන කාලය මෙන්න මෙච්චර කාලයක් ඇතුළත ඊට වැඩි අඩු කාලයක් ඇතුළත සිද්ධ කරගන්න ඕන කියලා දීලා කියනවා. එතකොට මේ ඒක අපි ඊයේ සාකච්ඡා කරා නමුත් ආයෙ මතක් වෙන එක බොහොම වටිනවා. මේ ඊට වැඩි අඩු කාලයක්. එතකොට දැන් එහෙනම් සතියක් දෙකක්වත් දුන්නොත් අපිට තියෙන මනාපමනාප අයින් කරගන්න පුළුවන් වෙන්නේ නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාලය ඇහෙන් රූපයක් දැකලා මනාපයක් අමනාපයක් ඉපදුනහම මොකක්ද? නිවැරදි ඒ කියන්නේ නිරෝගී පුද්ගලයෙක් ඇසිපිය හෙළන ප්‍රමාණයට වඩා අඩු කාලයකදී මේ මනාපය මනාපය ඉන්න ඕනේ කියලා. කණෙන් ශබ්දයක් අසානම් ඇසුරු සනක් ගන්න මොහොතකට වැඩිය ඉක්මනින් මනාපය මනාපය ඉන්න ඕනේ කියලා. නාසයේ ගන්ධයක් නම් පියුම් පතක නැත්නම් පියුම් පතක ඇලේට තියෙන පියුම් පතකට වතුර ටිකක් වැටුනහම ඒක අයින් වෙන්න තරම් කාලයකද කියලා. දිවට රසයක් නම් දිවාග තියෙන කෙළ බිඳක් අසනීපයක් නැති නිරෝගී පුද්ගලයෙකුට එළියට දාන්න යන කාලයට වඩා අඩු කාලයකදී දිවට රසයක් දැනෙන මනාපයක් අමනාපයක් ඇති වුනහම විජුවට තලු මාරලා ගිලින්න නැතුව ඒක අයින් කරගන්න කියලා කියන්නේ ඔන්න ඒ වගේ කෙටි කාලයකට වඩා අඩු කාලයකදී ඒකටත් අඩු කාලයකදී කයට පහසක් දැනෙලා මනාපයක් අමනාපයක් ඉපදුනහම ඒක අයින් කරන්න දෙන කාලය තමයි නිරෝගී පුද්ගලයෙක් මෙහෙම වක් කරපු අතක් දිගාරින්න යන කාලයට වැඩිය අඩු කාලයකට කියලා. එතකොට මනසට යම් කිසි ආකාරයක ආදරය හෝ තරහ හෝ වගේ දෙයක් ඉඳන් මනාපයක් අමනාපයක් ඇති වෙලා ඒක අයින් කරගන්න කියන්නේ රත් වෙච්ච යකඩයකට වතුර බිඳුවක් දාපුවම 30 කාලයක වාෂ්ප වෙලා යන තරමට වැඩි අඩු කාලයකදී කියලා. දැන් ප්‍රායෝගිකද? අපිට හිතනවා දැන් මේක පාඩම පොඩ්ඩක්වත් ප්‍රායෝගික නැහැ කියලා. හරි. බලන්න පින්නත් මේ අපිට තේරෙන්නේ නැහැ අපේ ජීවිතයේ තියෙන වටිනාකම අපිට ලැබිලා තියෙන මේ මානසිකාරය. අපි කලින් කතා කරා යෝනිසෝ මානසිකාරය කියලා පොඩි සයන්නාංශ ඉස්මතු කරලා දුන්නා යෝනිසෝ මානසිකාරය සහ සති සම්පජාන්නේ කියලා. මේ බලන්න අපිට ලැබිලා තියෙන මේ මානසිකාරය කොච්චර වේගවත්ද කියලා මේකෙන් අපි මේ වෙලාවේ ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම් මොන තරම් නරකද මේක කොච්චර ප්‍රායෝගිකද බලන්න මම මෙහෙම ඉන්නවා මෙහෙම ඉන්නකොට මේ පැත්තකින් මගේ මම මෙහෙම ඉන්නකොට මේ පැත්තක මට මම මෙහෙම කරලා හැරිලා බලනකොට මේ පැත්තේ ඉන්නවා කියලා හිතනකොට තරහකාරය හරි මම ගමනක් යනකොට හොඳ හොඳ සිතකින් යන වෙලාවක සන්තෝෂයෙන් යන වෙලාවක අයිනක ඉන්න තරහකාරයෙක් මෙහෙම කළා මෙහෙම කළා බලනකොට අයිනක තරහකාරයෙක් ඉන්නව දැක්කොත් ඇසිපිය හෙලන වේගයට වැඩිය වේගයෙන් තරහ උපදිනවද නැද්ද? නේද? හා. ලැබුගින්නක් එනවා දැක්කොත් මේ වෙලාවේ ඉන්නකොට අපි ඈත අර පැත්තෙන් ලැබුගින්නක් එනවා දැක්කොත් එන්න ඒ ගින්න අන්න අර කොළින්ද අන්න අර රොඩින්ද පත් වෙන්නේ කියන හැඟීම ඇසිපිය හෙලන වේගයට වැඩිය යනවද නැද්ද? ගින්නට හේතුව ගින්නට හේතුව ඇසිපිය හෙලන වේගයට වඩා වේගෙන් එනවද නැද්ද? එහෙනම් ඒක අපේ මනසේ සකස් වෙලා තියෙන ධර්මතාවයක්ද නැද්ද? නේද? එහෙනම් ගින්නක් දැක්කහම ඒ වගේ සිතුවිල්ලක් ඇති වෙනවා නම් එච්චර වේගෙන් ඇයි මට බැරි මනාපයක් අමනාපයක් පුදුනට මේක හේතු නිසා සකස් වෙන්නේ කියන මට්ටමට සකස් කරන්න බැයිද? අනිවාර්යයෙන්ම සකස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. කොහොමද සකස් කරන්නේ? ඒ ධර්මතාවත් එක්ක ඒ හැඟීමත් එක්ක අපි නැවත නැවත මෙනෙහි කර කර මේ හේතුවම මෙනෙහි කර කර හේතුවම මෙනෙහි කර කර හේතුව දැනගෙන ඒකයි අර කලින් කිව්වේ සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණයෙන් පටන් ගත්තේ මේක. සත්පුරුෂ ආශ්‍රයෙන් පටන් ගත්තේ. සද්ධර්ම ශ්‍රවණයෙන් පටන් ගත්තේ. සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයත් එක්ක අපිට මේ හේතු දැනගන්න හැම වෙලේම. ඔබට හේතුව මේකයි අඳාඳින්න දෙයක් නැහැ. අඬන්න ඇඬෙන්න හේතුව දැනගන්නවා. ඇඬෙන්නේ යමනාපයක් හින්දා ගැටීමක් හින්දා. හ්ම්. ඒ හේතු දැනගන්න පුළුවන්. ඒ හේතු දැනගත්තට පස්සේ ඒවා නිකන් තියාගෙන ඉන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? මෙන්න මේ හේතුව හින්දා, මෙන්න මේ හේතුව හින්දා, මෙන්න මේ හේතුව හින්දා කියලා හේතු උලුප්පා දක්වමින් මෙනෙහි කරන්න ඕනේ. තමන්ගේ අතීත අත්දැකීම් අරගෙන අතීතේ මං අඬපේවා, hina වෙච්ච ඒවා, ඔක්කොම විකාර වෙච්ච ඒවා ඔක්කොටම හේතුව ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව හේතුව නිබඳව නිබඳව නිබඳව මෙනෙහි කරන්න ඕනේ. එතකොට මට විතරක් නෙවෙයි අනිත් අයටත් වෙච්ච එක එක දේවල් පිළිබඳ හේතු මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරපුවාම ඔන්න හේතු මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කර කාලයක් යනකොට අපිට ඔය වගේ කෙටි කාලයකදී හේතුව මතක් වෙන ස්වභාවයට එනවා. අපේ මනස එනවා. එහෙනම් මේ මනස සකස් කරන්න ඕනේ. මම මතක් කරන්නේ මේ කාරණාවේදී අපි ගෙවල් සකස් කරා. නිදුල් සකස් කරා. රෙදි සකස් කරා. මූණ සකස් කරා. කොණ්ඩේ සකස් කරා. ළමයි සකස් කරා. හැම දෙයක්ම හැදුවා කියන්නේ. හැබැයි උවමනාම දේ හැදුවේ නැහැ. උවමනාව දේ හදන්න අමතක වුණා. ඒ තමයි අපේ මානසිකාරය. නේද? මානසිකාරය යෝනිසෝ කරන්න ඕනේ. යෝනිසෝ තත්ත්වයට පත් කරන්න ඕනේ. ඉතින් ඒකින්ද මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරගෙන ඔය වගේ ප්‍රායෝගිකව මෙනෙහි කරමින් කාරණා හොයාගෙන හේතු හොයාගෙන හේතු හොයාගන්න මොකද හැම හේතුවක්ම හැම හේතුවක්ම සූත්‍ර පිටකය ගත්තාම හැම තැනක බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැම වෙලෙම හේතුව දේශනා කරලා තියෙනවා. ඉතින් හොයන්න ඕනේ ඉබේ හම්බෙන්නේ නැහැ. හොඳයි. ඊළඟට අපි මේ කාරණාවත් එක්ක මතක් කරන් බලාපොරොත්තු වෙන්නේ ආශ්‍රව පිළිබඳවයි. ආශ්‍රව කියන්නේ යම් වෙලාවක අපේ මනසට යම් ආකාරයක අතීත මෙනෙහි කිරීමක් නැත්නම් අතීත දෙයක් මතක් වෙනකොට ඒ මතක් වීමත් එක්ක ඒ සංඥාවත් එක්ක තමන්ගේ సంతානය රත් වෙන දැවෙන පිච්චෙන ගතියක් තියෙනවා නම් මතක් වෙනකොට දැන් දරුවෙක් ඉන්නවා විදේශ රටක මතක් වෙනකොට දෙමාපියන්ගේ හිතවල රත් වෙන දැවෙන ගතියක් එනවද නැද්ද නේද එහෙම නැත්නම් සතියක් විතර කන්න බැරි වෙච්ච කෑමක් මතක් වෙනවා හ්ම් දැන් සතියකින් විතර කන්න හම්බුන්නේ නැහැ කාලෙකින් කන්න හම්බුන්නේ නැහැ කියලා අන්න ඒක රත් වෙන ගතියක් තියෙනවද නැද්ද? අන්න ඒ වගේ වට කියනවා ආශ්‍රව කියලා. මේ ආශ්‍රව සකස් වෙනවා. අපේ මුලදී කලින් තිබ්බ නැති ප්‍රශ්නයක් තමයි ආශ්‍රව. මේ ආශ්‍රව සකස් වුණොත් ඒවා මතක් වෙනකොට රත් වෙන දැවෙන ගතිය එනවා. අන්න ඒක පිළිබඳව මේ ඉන්ද්‍රිය සංවරයත් මේ ආශ්‍රවත් අතර සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා කෙටියෙන් විමසා බලන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව යම් තැනක සඳහනක් තියෙනවද පොඩි ස්වාමීන් වහන්සේ ගෙන් අපි විමසලා බලමු. මේ පිළිබඳ යම්කිසි අදහසක් ගන්න පුළුවන් තරක් මේ සූත්‍ර පිටකේ සඳහන් වෙලා තියෙනවද? එහෙනම් ස්වාමීන් වහන්සේ ආශ්‍රයයන් පිළිබඳව ඒ ආශ්‍රයයන් තුළින් ඇතිවෙන දැවීම්, පිච්චීම් වේදනාකාරී තත්ත්වයන් පිළිබඳව පැහැදිලිව බුදුජානන් වහන්සේ දේශනා කරනවා මජ්ක්‍ධිම නිකායේ සබ්භාව සබ්බාසව සූත්‍රය ආශ්‍රය කොටගෙන. එතකොට යම් කෙනෙකුගේ ඉන්ද්‍රිය සංවර නොවීම හේතු කොටගෙන සංවර නොකර ගැනීම හේතු කොටගෙන ඒ දැවීම පිච්චීම ඇති වෙනවා. අපි දැන් කල්පනා කරනවා අපි දැන් සාකච්ඡා කළොත් රූපය පිළිබඳව. ඒ රූපය පිළිබඳවම තමන්ගේ දරුවන් පිළිබඳව හෝ එහෙම නැත්නම් වෙනත් වස්තුවක් පිළිබඳව හෝ මිලමුදල් පිළිබඳව හෝ යම් කෙනෙක් නිතරම ඒ පිළිබඳව ආශ්‍රවයන් උපදවාගෙන බලනවා නම් ඒ තුළ පිච්චීම් දැවීම ඇති වෙනවා. ඒ ඒ පුද්ගලයාට අතීත වශයෙන් ආශ්‍රවයන් ඇති වෙනවා. ඒ කියන්නේ යම් කෙනෙකුට යම් කිසි වස්තුවක් තිබ්බනම් සචේතනික හෝ අචේතනික ඒ පුද්ගලයා කල්පනා කරනවා ඒ වස්තුව පිළිබඳව. එයා පිච්චේ පිච්චෙනවා අනේ අතීතේ මට මේව තිබුණා. මේ මේ වස්තුන් තිබුණා මම මම මෙන්න මේ විදිහටයි හිතේ මේ தත්වයන් ඇතුවයි හිතේ කියලා. එයා පිච්චීම් නැති කරගන්නවා. එයා දැවීම නැති කරගන්නවා. වර්තමානයේත් එහෙමයි. තමන්ගේ වස්තුව පිළිබඳව එහෙම නැත්නම් රූපය පිළිබඳව තමන් දැඩි කොට අල්ලගෙන මට මේ රූපේ නැති වෙයිද මේ මම කොහොමද තව වර්ධනය කරගන්නේ අධික ලෙස ඒ පිළිබඳව කැමැත් ඇති කරගෙන ඒ පිළිබඳව පිච්චී නැති කරගන්නවා දැවීම නැති කරගන්නවා මතක් වෙන්න මතක් වෙන්න සිහිපත් වෙන්න සිහිපත් වෙන්න අපේ පින්වත්නි ඇතුලෙන් උලකින් අයින්නා වගේ දැනෙන්නේ නැද්ද ඇතුලෙන් පිච්චෙන ගතියක් තේරෙන්නේ නැද්ද ඒතර අනාගතයේ පිළිබඳව හිතනවා අනේ මගේ මේ දව මේ දේවල් නැති වෙයිද මේ දේවල් මොන වෙලාවෙ නැති වෙයිද මට මීට වඩා මේ தත්ත්වේ වැඩි කරගන්නේ කොහොමද ඔය විදිහට ඇතුලෙන් අපේ මේ චිත්ත සංතානය තුළින් අපිට ඇස මුල් කරගෙන ඒ වගේම ශබ්දය රූපය මුල් කරගෙන ශබ්දය මුල් කරගෙන ඔයාදී වශයෙන් මේ ඉන්ද්‍රයන් මුල් කරගෙන අපිට දැවීම් තැවීම් අපිට ඇති වෙනවා එතකොට බුදුජානම් වහන්සේ දේශනා කරනවා මේ සබ්බාසෝ සූත්‍රයේදී ඒ දැවීම් පැවීම් පැවීම් ඇතිවීම තුලින් ඒ පුද්ගලයන් නිතරම මොකද කරන්නේ? හරි දුකින් කාලය ගත කරන්නේ. හරි වේදනාවෙන් කාලය ගත කරන්නේ. ඇයි බයෙන් යුක්තවයි කාලය ගත කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී මෙන්න මේ කාරණාවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැඩි ලෝභකමින් යුක්තව ඒ ආශ්‍රවයන් එක්ක ඇලිලා ගැටිලා කටයුතු සිද්ධ කරනවා. එතකොට ඒ තුළින් ආශ්‍රවයන් ඉපදිලා මුළු ජීවිත කාලය තුරම පිච්චී නැති ඇති කරනවා. එතකොට ඒ தત્ත්වය නැතිකරන්න පුළුවන් විදිහක් බුදුජානම් වහන්සේ සබ්බාසව සූත්‍රයේදී දේශනා කරනවා. ඒ ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීම තුළින් අපිට ආශ්‍රවයන් නැති කරන්න පුළුවන්. එතකොට අර අපිට ඇතිවෙච්ච ඒ දැවීම, ඒ තැවීම අන්න බුදුජානක මහන්සේගේ දේශනාවට අනුකූලව සබ්බාසෝ සූත්‍රයේ දක්වනවා. ඒ දේවල් ධර්මතාවන් විදිහට සලකලා ඒ දේවල් පටිච්ච සමුප්පන්න විදිහට ප්‍රත්‍යයන්ගෙන් ඇතිවෙච්ච දේවල් විදිහට හිතලා ඒතර මට අයිති නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ විදිහට කල්පනා කරලා යම් කෙනෙක් කටයුතු කරනවා නම් දැවීම් පිච්චීම් මේ පුද්ගලයාගෙන් ඈත් වෙන. එතනත් යෝනිසෝ මනසිකාරය. එහෙමයි. එතනත් යෝනිසෝ මනසිකාරය. පටිසංඛා යෝනිසෝ කියලාමයි මේ සබ්බාස සූත්‍රයේ හැමදේම එතනදී සඳහන් කරනවා අවසානයේදී මේ ඉන්ද්‍රිය අසංවරය නිසාවෙන් සිද්ධ වුණා වූ යම් ඇතිවෙච්ච යම් ආශ්‍රවයක් තියෙනවා නම් ඉන්ද්‍රිය සංවර කරගෙනමයි ඒක අයින් කරගන්න ඕන කියලා. ඉතින් කොහොම වටිනවා දැන් ඔය මේ සාකච්ඡාවෙන් ගම්ම්‍ය වෙනවා මේ පින්වන්ත අයට තේරෙන්න ඇති බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි මේ අපිව මේ මේ ලෝකයේ තියෙන වස්තු වලින් අයින් කරලා මේ දුකටපත් කරවන්න නැත්නම් මේ අපි මේ මේ අපි බොහොම සැපෙන් මේ පස්කම් සැපෙන්ද ඉන්නවා අය ඒක අයින් කරලා මහා දුෂ්කර ජීවිතයක් ගත කරවන්න නෙවෙයි මේ ධර්මය අර කලින් මතක් කරා වගේ පොඩි දැනසක හුලක් යනවා වගේ තුවාල වුණා වගේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අන්තිම අන්තිම කාලේට හුඟක් අය දන්නවා වයසට යන්න යන්න යන්න යන්න ආශ්‍රව වෙන්නේ හුඟක් අය වැඩි කරගන්නවා. දරුවෝ විතරක් නෙවෙයි මුණුපුරුන්වත් ආශ්‍රව ආශ්‍රව බවටපත් කරගෙන, ගෙවල් දොරවල් අඩුම ගානේ ගෙදර තියෙන කොස්තහයිටන් ආශ්‍රව බවටපත් කරගෙන. ඒ වටවක්වත් අත තියන්න දෙන්නේ නැතුව ඊටාම පීඩිතව ගොඩක් පීඩාකාරී ජීවත් වෙන ස්වභාවයක් දකින්න සමහර වෙලාවට. මට මෙතෙන්දි තාමත් වටින කතාවක් මතක් නෙමෙයි සිහිය පිළිබඳව මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙලා හිටිය ස්වාමින් වහන්සේ නමක් රහත් කියලා. එතකොට උන්වහන්සේ පිරිනුවම් පාන අවස්ථාවේදී උන්වහන්සේ අපවත් වෙන්න අතර උන්වහන්සේ රහත් නෑ. නමුත් කතාවක් තිබ්බා රහත් කියලා. ඒතර උන්වහන්සේ අපවත් වෙන්න ලං වුණාට පස්සේ මිනිස්සු ඔක්කොම ඇවිල්ලා ආවාසිකේ වට කරගත්තා. රහතන් උතුමන් කෙනෙකුගේ පිරිනුවීම කියලා ඒක ඉතින් ආශ්චර්යයෙන් දකින්න ඕනේ ඒක ඉර්ධිමත් ආකාරයෙන් දකින්න ඕනේ කියලා මුළු පිරිසක් එකතු වුණා. එකතු වුණාට පස්සේ ළඟ හිටපු ස්වාමින් වහන්සේලා කිව්වා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මේ පිරිණිවීම දකින්න කට්ටිය ඇවිල්ලා ඉන්නවා කියලා. දායකයෝ ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ දේශනා කරේ මම රහත් නැහැ. මම රහත් නැහැ. හරි වෙලෙන්නේ ස්වාමීන් වහන්සේ මෙච්චර කාලයක් මිනිස්සු හිතන් ඉඳලා තිබු වහන්සේ රහත් කියලා. ඒතකොට ඒ වෙලාවේ උන්වහන්සේ මොකද කළේ? හරි. ඉන්න ටිකක් කිව්වා. ටිකක් ඉන්න කියලා උන්වහන්සේ ඇස්සිය පියාගත්තා. විනාඩි 5යි. උන්වහන්සේ rahat වුණා. දැන් හරි කිව්වා. මම rahat භාවයට පත් වුණා කිව්වා. ඊපස් උන්වහන්සේ ඉතින් වැදගත් කාරණාවක් දේශනා කරනවා. ඇලත්නි මට rahat වෙන එක නෙමේ අමාරුනේ මේ මෙතන ඉඳන්. මට අමාරුනේ මෙතෙක් කාලයක් ජීවිතේ සිහියෙන් ජීවත් වෙන එකයි. සිහියෙන් ජීවත් වෙනවා නම් යමෙක් ඒ පුද්ගලයාට රහත් වෙන්න පුළුවන් ඒකාන්තයෙන්ම. අපහසුවකින් තොරව. අපහසුම දේ තමයි සිහිය. එතින්දෙත් මේ වැදගත් වෙනවා අපේ ස්වාමීන් වහන්සේ සිහියෙන් කටයුතු කිරීමේ වැදගත් මේක සකස් කරගන්න පුළුවන් කියන එකයි අපි පුන පුනා පුන පුනා කියේ මේ මට්ටමට මනස සකස් කරගන්න ඕනේ කියන එකයි දින ගානක් තිස්සේ සාකච්ඡා කරේ. ඉතින් අපි අද දවසෙත් බොහෝ වැදගත් කරුණු සාකච්ඡා කරා. හෙට දවසේ ඉන්දිය සංවරව වාසය කරන්න ගියාම ප්‍රායෝගිකව මේ ඇත්තන්ට ධර්ම ශ්‍රවණය කරන ඇත්තන ගැටලු පිළිබඳව කරන සාකච්ඡාවේදීත් අපිට මේ පිළිබඳව යම් කතිකාවතක් ගොඩනගා ගන්න පුළුවන්කම ලැබේ. ඉතින් අද දවසේ බොහෝ පුණ්‍යානුමෝදනා කරමු. අද දවසේ අපිත් එක්ක මේ සාකච්ඡාව සඳහා සහසම්බන්ධ වෙච්ච ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමයේ ස්වාමීන් වහන්සේ නමක් වුණ ඉන්ද්‍රහිණී ධම්මදේව ස්වාමීන් වහන්සේට උන්වහන්සේ බලාපොරොත්තු වෙන ආකාරයටම